අනිත්‍ය ලක්ෂණය පමණක් 25 ආකාරයට බලන හැටි ත්‍රිපිටකේ පුරා කියලා දීලා තියෙනවා. දුක්ඛාකාර 10ක් පෙන්වලා දීලා තියෙනවා ත්‍රිපිටකේ. අනත්තාකාර පහක් පෙන්වලා තියෙනවා. මේ ඔක්කොම අපේ අපත්‍ය අදාළ ඒ රේරුකාණී ස්වාමීන් වහන්සේ ඒ බුරුමේ පවතින ක්‍රමය ලංකාවට හඳුන්වා දීමක් වශයෙන් චත්තාලීසාකාර භාවනා නැත්නම් විපස්සනා කියලා සඳහන් කරලා තියෙනවා. ඒකට පදනම තමයි මේ සීලවන්ත සූත්‍රය සඳහන් කරන්නේ. මේ සූත්‍රයත් එක්කම තියෙනවා සූතවන්ත සූත්‍රය කියලා එකක්. සූතවන්ත සූත්‍රෙත් ඒ වගේමයි යම් කිසි කෙනෙක් හොඳට අසුවිරු ඥාන, සුතමේ ඥානෙ වඩා ගත්තන ඒ කෙනාටත් මේ ක්‍රමයටම පංච උපාදානස්කන්ධ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් බලන්න කියලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා. ඉතින් අපි පසුගිය වාරවලදී මේකේ අපේ ශක්ති ප්‍රමාණයට මේ රූප උපාදානස්කන්ධය එහෙම නැත්නම් රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප වශයෙන් සඳහන් වෙන මේ රූපස්කන්ධය කොහොමද අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් බලන්න කියන එක අපි සාකච්ඡා කරා. ඉතින් ඒකට ආධාරක වශයෙන් ගෙනහැර දැක්ුවේ රූපය නිත්‍ය වශයෙන් බලනකොට තමයි කාමයේ උපදින්නේ. කාම භෝගීන් කාම ලෝකය මේ රූප නිත්‍ය වශයෙන් සලකගෙන ඒකට රණ්ඩු සරුවල් කරනවා ඊර්ෂ්‍යා ප්‍රෝධමාන කරනවා. තමනුත් නිත්‍යයි රූපයත් නිත්‍යයි කියලා. ඉතින් එහෙම මේ රූප පිළිබඳව නිත්‍ය සංඥාව ගත්තොත් මහ දිග දුර යන පටලවිල්ලක් පටල වෙනවා. ඉතින් අර මගේ සහෝදර ස්වාමීන් වහන්සේ නමක් කියනවා ඒ පාරක් හදාගන්න ගිහිල්ලා වැටකට කිට්ටුව නඩුකාරයාට සිද්ධ වුණලු අන්තිමට ඉඩමට ගිහිල්ලා මේක විසඳන්න. ඊට පස්සේ මේ කතා කරපු එක්කනාගේ තාත්තට කිව්වලු උපාසක මහත්තයා මේකට මේ පාරට අඩියටක් දෙන්න වෙනවා ඒක උපාසක මහත්තයා ඉඩුවෙන් තමයි දෙන්න වෙන්නේ. ඒ මනුස්සයාගේ වැටට මෙහා පැත්තේ පාට ඉඩක් දෙන්න. ඉතින් කොහොමදත් ඉතින් අපි මැරලා යනවනේ. ඕක පිළිබඳව එච්චරම කලබල කරන්න නැතුව ඕක දීලා දාන්න කියලා. ඉතින් මෙයා කිව්වලු අපේ තාත්තා කිව්වලු නඩුකාර හඳුරු ඌත් මැරලා යනවනේ. උගේ පැත්තෙන් පාර දෙන්න කියන්නේ කියලා. නන්නේ මාත් මැරලා ඌත් මැරලා නැති දෙන්න මැරලා නිසා මම පැත්තෙන් දෙන්න ඕනේ නැහැ කියලා. ඉතින් නඩුකාරට කට උතර නැහැ. ඒක අනිච්චන් දුක්ඛන් තමයි. ඒකට අපි දන්නවා ඒක වුණත් අපි දේශපාලන වාසියට ගන්න. ඒ නිසා මේ ලෝකේ තියෙන තාක්කල් අපිට මේ කාම ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ මේ වස්තු නිත්‍ය සංඥාව. ඒ නිසා කාම භෝගින් කැමති නෑ. ඒ තමන්ගේ නිශ්චල චංචල දීපල අනිත්‍යයි කියලා දකින්න. කවුරුර කියනවටත් කැමති නෑ. ඒ නිසා මරණදී මරණෙදිත් ඒව අතහරින්නේ කනගාටුයි. නිට්ටයයි මේක අපි බුදුරට යන්න ඕනේ. ආත්මතු પરම්පරාවට යන්න ඕනේ. වෙන කෙනෙක් අතට යන්න බෑ කියලා මේ භූමියේ ඉන්නකම් විතරක් නෙමෙයි මරණයට පස්සේ ඒකට ගෙවලියෝ වෙලා බහිරෝ වෙලා උපදිනවා. ඒක නිසා යම් වෙලාවක ඒ විදිහට මේ සා දුකක් දෙන මේ රූපයෙන් බේරීමට සරුවචනanse දෙන උත්තරේ තමයි තමන් ඉන්නේ නිත්‍ය සංඥාවක බව දැනගෙන ඒ වෙනුවට බන අහලා හෝ එහෙම නැත්නම් තර්ක ඥානෙට දාලා හෝ මේකේ අනිත්‍ය සංඥාව ඇති කරගන්නේ. මේ ලිපෙන්තිකන ඉන්න මේ වස්තුව නිශ්චල චංචල දේපල රූප ධර්ම අනිත්‍ය බව බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා සඳහන් කළා තියෙනවා. ආර්යයන් වහන්සේලා පිළිගන්නවා. අඩුගානේ මේ රූපයක් දිහා බලාන ඉඳලා ගොඩක් වෙලා බලන ඉඳලා. එහෙම නැත්නම් මානසිකාරය යොදවලා ඒ රූපේ කොච්චර ඉක්මනට වෙනස් වෙනවද කියන එක බලන්නේ කියලා. ඉතින් ඒක කරන කට්ටිය තමයි භාවනා කරන කට්ටිය කියන්නේ. අපි මේ කය ඉදියව හරි ආශස්වසස රූපේ හරි පිම්බීමේ හැකිලින් රූපේ හරි වම දකුණ කියලා ඇවිදින රූපේ හරි වෙනස් වෙන හැටි බලනවා. ඉතින් ඒ කමඨහං සුද්ධ කරනකොට පේනවා කොච්චරක් අපි අකමැතිද මේ ආනාපාන වෙනස් වෙනවා දකින්න. කොච්චරක් අපි අකමැතිද බලයින පිම්බීම හැකිලි වෙනස් වෙනවා දකින්න. කොච්චරක් අපි අකමැතිද ඉඳගෙන ඉන්න රූප වෙනස් වෙනවා දකින්න. කොච්චරක් අපි අකමැතිද මේ වම දකුණ කරගෙන කරගෙන යනකොට එක වෙනස් වෙනවා දකින්න. අපි අර නිත්‍ය සංඥාව ඉඳලා තමයි කමඨාන් වාර්තාව ලියන්නේ. ඒක නිසා අපි කියනවා මේ ඇවිදිනකොට බලලා ආස්වාද ප්‍රසවාසය බලලා පිම්බීම හැකිලින් බලලා ඉඳගෙන ඉන්න ඉරියව්ව බලලා එක දිගට මේක දිහා බලාන ඉඳලා බලානකොට මේක වෙන වෙනස්කම් බලන්න වෙනස්කම් දක්නාසුළු භවනා කරන ඒකට කියනවා රූපේ අනිච්ඡතෝ සමනුපස්සති රූපේ අනිත්‍යයයි අන්ත්‍ය සංඥාවෙන් බලන ඒක ලේසි නෑ කමෙන්ටහන් සුද්ධ කරනකොට වාර්තා ඔක්කොම කියවලා බලන්න ඔක්කොගෙම තියෙන්නේ භාවනා කරනකොට මේ ඇයි මෙහෙම වෙනස් වෙන්නේ කියලා. මේක මට විතරක් වෙලා තියෙනවද? ඒක මොකද වෙලා තියෙන්නේ? ඇයි එහෙම වෙන්නේ කියලා අර වෙනස් වීම පෙන්වන හැම වෙලාවෙම ඒකට විරුද්ධව චෝදනා පත්‍ර ලියන එක තමයි කමෙන්ටහන් සුද්ධ කිරීමේදී කෙරෙන්නේ. ඉතින් අපේ ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරන අපේ ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේ හතරමහා ධාතුන් එහෙම නැත්නම් මේ රූපේ නියෝජනය කරන හතරමහා ධාතුන් මේ සා විශාලව වෙනස් වෙද්දී මේ තරම් වෙනස් වෙද්දී මනුස්සයාට මේක නොපෙනෙන්නේ ඒ තරම්ම අවිද්‍යාවකින් බලන්න. උදේ තියෙන උදේ වැහපු දැන් හවසට හඳ පායනවා. ඉතින් ඒකට අපි නැකත් බලමු. ඇයි මේ පායපු එකේ වැහපු එකේ කොහොමද හඳ පායන්නේ කියලා. ඇයි මේ සීතල වෙච්ච කුණුසුංගු නැයි කියලා. ඇයි මේ හුලං හමන එක හුලං නොහමන්නේ? මේ සීරම ප්‍රශ්න. මේක තියෙන එක තියෙන විදියට බාර ගන්න කවුරක්වත් කැමති නැහැ. නක්ෂත්‍රේ බලනවා, කාල්ගුණිත පාර විතර බයිනවා, අරක බලනවා, මේක බලනවා මේ වෙනස් වීමට කැමති නැහැ. පුංචි කොටසක් කරුත් ඉච්චරයි. ආශ්‍රද ප්‍රසවාසයේ පුංචි කොටසක් වත් ඉච්චරයි. ඊට පස්සේ මේ රූපේ පිළිබඳව අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ වශයෙන් 11 ආකාරයෙන් පෙන්ලා දීලා තියෙනවා. ඒ ඔක්කොගෙම තියෙන්නේ යථාර්ථයට ඇති හැටියට යන්න පුංචි ජනෙල් කවුලක් වගේ. ඒ අනිත්‍ය සංඥාවෙන් දුක් සංඥාවෙන් බැලුවොත් ඔක තේරුම් ගන්න එච්චර අමාරු නෑ. හැබැයි අපි පුදුම අපහසුකෙන් පුදුම වෙහෙසකටපත් වෙනවා. එහෙම කීලා දිල තියෙති. අනිත්‍ය මත වෙනකොට අපි චෝදනා පත්‍ර ලියනවා. අපි කලබල කරනවා මොකද මෙහෙම වෙන්නේ කියලා. ඊට පස්සේ වේදනාව ගත්තොත් වේදනෝපාදාන ඛණ්ඩය අපිට සැපක් ලැබිච්චාම ඒක දිගට පවත්තන්න පුදුම මහන්සියක් මහන්සි මේ ලැබිච්ච සැප දැන් අපේ પરම්පරාවේ ලැබිච්ච සැප ඊබා પરම්පරාවට දෙන්න. දැන් මෙතන මේ ලැබෙන සැප gedara ගිනියන්. එහෙම නැත්නම් අරයට අල්ලපු gedit ලැබිච්ච සැප මට ගන්න. මේක නෙමෙයි මුළු පුරාවටම නටන්නේ. නමුත් මේ අල්ලගන්න මේ බදාගෙන ඉන්න සැප වෙනස් වෙන එකක් බව කියමන පවා අසුබ ලකුණක් අවමංගල්‍ය ලක්ෂණයක් විදිහට සැලකන්නේ. ලැබිච්ච සැප ගැන කතා කර කර ඉඳ දුකක් අනිත්‍යතාවයක් වේදනාවේ නෑ තියෙනවනම් ඒක කාලකන්‍යන්න හම්බෙන්නේ. ඒක දුක් මේ අකුසල කර්මයක්. ඒක අපිට නෑ. අපි ඉන්න ලෝකේ දුප්පතුන් දුකක් වෙන්න බෑ. අපි ඉන්නේ සැපේ ලෝකේ. අපේ දරුවෝ තව සැපවත් වෙන්න ඕනේ. මේ දුක පැමිණිනොත් ඒක අභාග්‍ය සම්පන්න දෙයක් කියලා. ඒ පැමිණිච්ච දුකට හිත නරක කරගෙන තමයි ඔක්කොම බැරෙන්නේ. නමුත් මේ වේදනාව කියන එක චපල දෙයක්. දුක වශයෙන් නැගලාවට යනකොට දුක සැපයි. සැප වශයෙන් නැගිටලා ආවට යනකොට දුකයි. ආන්නේ ඒ බව වේදනාවක් මතුවෙච්ච වෙලාවේ ඒකේ තියෙන අනිත්‍යතාවයේ දක්නාසුලෝ බැලුවොත් රූපෙට වැඩිය බොහොම ඉක්මනට වේදනාව වෙනස් වේදනාව නාම ධර්මයක් රූප ධර්මයක් නෙවෙයි බොහොම යහුසුලෝ වෙනස් වෙනවා අපිට හිතා ගන්න බැරි තරම් මේ බලාපොරොත්තු වෙනවට වැඩිය වේගයෙන් සැප දුකට මාරු වෙනවා දුක සැපට මාරු වෙනවා ඉතින් මේ නිසා අපි නිතරම ඉෂාත වැඳගෙන අඬනවා පපුවේ අත් දෙක ගහ ගන්නවා අයියෝ අයියෝ කියලා අනුගේ අනුකම්පාව ඉල්ලනවා අර දුක්ඛ වේදනාව දුක්ඛ වේදනාවක් වශයෙන් එහෙම නැත්නම් ඒක අනිත්‍යයට වෙන දෙයක් බවට පත් වෙන බවට පෙරලෙන බවට දැක් ගන්න තාම දුෂ්කරයි. නමුත් ඒක අපි අපි ඒක බලන්න අකමැතුණා නැතුණා ස්වභාවය නම් ඒක තමයි. සරුවච්චන් වහන්සේටත් බුදු වුණාට පස්සේ ලෙඩ 12ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් කවුරුත් අනුමත කරන්නේ නෑනේ බුදු වුණාට පස්සේ මෙව එනවයි කියලා. නමුත් බුදුහාමුදුරු මිනිස්සෙක් වශයෙන් සිද්ධි වාර්තා වෙලා තිබෙනවා. ඒ නිසා අප කරා පැමිණෙන දුක අපිට දරා ගන්න බැරි සැප පමණක් ඉල්ලන නිසා. එනදී එන විදියට බාරගත්තොත් මේ එක දුකක්වත් දරන්න බැරිව නැහැ. එකක්වත් නැහැ. දරන්න බැරි වෙන්නේ අපි දරන්න කැමති නැති. ඒ කියන්නේ අනිච්ච සංඥාවෙන් නෙවෙයි බලන්නේ. දුක්ඛ සංඥාවෙන් නෙවෙයි බලන්නේ. අනත්ත් සංඥාවෙන් නෙවෙයි බලන්නේ. ඉතින් ඊට පස්සේ අපි ගිය වාරේ මාසේ වෙලා ගත්ත මේ සංඥා වශයෙන් මේ දේවල් හඳුනා ගැනීම සඳහා අපි තබන ලකුණු තයිගාට ඒ ලකුණු අනුව නැවත ඒක හඳුනා ගැනීමේ කටයුත්තක් අපි දැනගත්තත් උන්දර ගත්ත ශිෂ්ට සමාජයේ ජීwideyo ශිෂ්ට සමාජයේ හැම දෙයකටම නමක් තියෙනවා ශිෂ්ට සමාජයේ හැම දෙයකටම ලේබල් එකක් ගහලා තියෙනවා ඉතින් අපි මේ ලේබල් එකට කොච්චර රැවටෙනවද කියනවනම් අක්කා පෙන්නලා නංගි දෙන්න පුළුවන් නංගි පෙන්නලා අක්කා දෙන්න පුළුවන් අද. විසර බාධාවෙන් කියනවා. මනමාලි බලන්න එනකොට නංගිව පෙන්නනවා. නංගිව පෙල්ලිවලා මේකප් එකක් දාපු කෙනෙක් දාලා පෝරුවට නංගන්නේ අක්කා. ඉතින් අර මාසේ නූල ගැට ගන්න ගෙදර ගිහිල්ලා බලනකොට නංගි පෙන්නලා අක්කා දීලා තියෙනවා. මොකද අපි ඒ ගන්න සංඥාවේදී එතන මිනිහා සම්පූර්ණ කරකොල අතහැරලා නැතිනේ. මේක ආලවට්ටම් කරලා තමයි පෝරුවට නම් ගන්නෙ. පෝරුවට නම් ගඩොත් මොනවක්වත් කරන්න බෑ ඊට පස්සේ බැන්දට පස්සේ ඉතින් දැන් රෙජිස්ටර්. හැබැයි පෙන්නුවේ නංගි බව දන්නේ ඔච්චරම තමයි වෙළඳන් ප්‍රචාරවල තියෙන්නේ. අද සම්පූර්ණ වෙළඳ ව්‍යාපාරය යන්නේ වෙළඳ ප්‍රචාරවලදී. නිෂ්පාදන වියදමේ 40ක් විතර වියදම් කරලා මිනිස්සුන්ට පැකට් එකේ ලස්සනට ගහලා තියෙනවා. දිගහැරලා බැලුවට පස්සේ ඒ ඇමරිකාවේ ගියාට පස්සේ ඒක දු අන්තිමම වෙළඳ ප්‍රචාරයෙන් එපාම කරපු ලෝකෙනේ. ඒ චීන පොඩි මේ ස්ප්‍රේ එකක් විදින්න පුළුවන්. මේ ආප්පේ දාන්න ඉතල ඒක දැම්මොත් එහෙම ආප්පේ ගැලවෙනවා ඒකේ. අපි ඉස්සර අපේ අම්මලා කරන්නේ ඔය තෙල් ටිකක් කරන පිටර කෑල්ලක් කරන රිපෝට් එකේ ගොතලා ඒක ඔයතලා තාච්චිය ගානවා ආප්පේ ගැලවෙනවා. අරේ විකුණනම තෙල් වගේක් ස්ප්‍රේ කරන්න ඕනේ. එතකොට ඒක හොඳට ගැලවෙන. ඒක ලියලා තියෙනවා මේකේ මේද නෑ කියලා. විකුණන්නේ තෙල්. මෙහි වේද අඩංගු නැත. ඉතින් කවුරු නඩුවක් දැම්මත් කියනවා දවසකට ලෙඩ කරන්න අවශ්‍ය කරන මේද ප්‍රමාණය මේ එක ස්ප්‍රේ පාරක නෑ. මේ තෙල් විකුණන්නේ මේද නැත කියලා. ඒ තරමටම මේ සංඥාව පටලවලා තියෙනවා. කාර් සේල් වලට ගියාම සාමාන්‍ය දාලා තිනවා අඩුම කාර්කයේ මිල රුපියල් 7000යි කියන. වැඩිම කාර්ක ලක්ෂ 700යි. ඉතින් ඔක්කොමලා ගිහිල්ලා ඉල්ලනවා අර 7000 කාර්ක. ආ ඒක විකිනිලා කියනවා නැත්තම් එහෙම එකක් තිබුණ නැහැ ඇඩ්වර්ටයිස්මන්ට් එක විතරයි දැම්මේ කියනවා. ඒ තියෙද්දි ඒ තියෙද්දි බලන්න ඕනේ කාර් ශ්‍රී ලංක මිනිස්සු පොර කන හැටි අර ඇඩ්වර්ටයිස් කරපු එකට ගියාට පස්සේ ඊතුරු කාර් පස්සේ විකුණනවා අරකින් තමයි ගෙන්නන්නේ අද අපි වගේ පිස්සෝ කමනියෝ જાතියක් නැහැ නයි අඳු දකපු නයි වාගේ සංඥාවල් දිගේ පටලවන හැටි හැම කම්පැනික්ම කරන මනුස්සයා දන්නා මොකද්ද කරන්නේ කියලා ඉතින් ඒකට තමයි අපි දරුවොත් අපි වරුදු කරන්නේ හොඳ ගාණක් මිනිස්සු රවට්ටලා ගනි. ඉතින් මේ විදිහට මේ සංඥාව එහෙම නැත්නම් මේ වෙළඳ ප්‍රචාර එහෙනම් තමයි ලස්සන පාරවල් අටවලා අයිනේ අටවලා තියෙන දේවල් නගරෙදි බොහෝ ප්‍රසිද්ධයිනේ මේක දුක පිණිස පිහිටනොයි කියන එක නාගරිකයාට දැනෙන්නේ නැහැ. ඒගොල්ලන්ට පේන තියෙන නගරේ කොච්චර දියුණුද ඒ තරම්ම නගර නිර්මාණ නගර කර්මාන්ත සහ මේ වෙළඳ ප්‍රචාර වැඩි. ඉතින් අද තියෙන තාක්ෂණයෙන් කරලා තියෙන්නේ මොකද්ද? නිෂ්පාදන බඩුව මොනවා වුණත් මේ වෙළඳ ප්‍රචාර නිසා යනවා. මිනිස්සු බඩු ගන්න ගියාම ගන්නේ ඒ ඔළුවට කවලා තියෙන දේ අනුව යන පොඩි ළමයෙකුට යමක් දීලා පිටිපහන්න පුළුවන්ද බලන්නත් බෑ. එයා කියනවා මට අහවල් නිෂ්පාදනය ඕනේ, අහවල් නම ඕනේ. ඒ නිසා ගෙවල් දොරවල් වල හරි රණ්ඩු. ප්‍රයෝජනෙ සැලකුවාට මදි. පැන්සල මදි. ඒ පැන්සල අහවල් කම්පැනි එක ඕනේ. පෑන මදි. අහවල් කම්පැනි එක. සපත්තු දෙකක් තිබුණාට බෑ. අහවල් කම්පැනි ඕනේ. ෂර්ට් එකක් කම්ෂයක් බෑ. අහවල් කම්පැනි ඕනේ. ඉතින් ඒ නිසා අහිංසක දෙමාපියෝ පුදුමාකාර අතිකාල සේවාවක් කරනවා ඒ කම්පැනි එකට දෙන්න. ඉතින් මේක මේ සංඥා කරණය එහෙම නැත්නම් බඩු වලට ලේබල් ගහන එක සහ ලේබල් අනුව බඩු අඳුර ගැනීම කියලා බැලුවොත් අද විතර එච්චරම් පටලවිච්ච රෝගයක් තිබුණ නැති තරම්. විශේෂයෙන්ම රාජධානි වල තමයි ඒක සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම දියුණු රටවල් වල තමයි ඒක සිද්ධ වෙන්නේ. ඉතින් ඒක සරුවචනාංශිකේ ඉගැන්වීම හැටියට මේ සංඥාව අනිත්‍ය දෙයක් බවත් සත්‍ය බඩුව නෙවෙයි මේ කතා කරන්නේ ඒකට දාපු ආලවට්ටමක් විතරයි මේ කතා කරන්නේ ඒකේ උපමට්ටමක් විතරයි කතා කරන්නේ ඒක අනිත්‍ය දෙයක් නමුත් අපි නංගි බඳිනවා කියලා ගිහිල්ලා බැඳලා පෝරොට්ටනකට පස්සේ හම්බ වෙන්නේ අක්කා තමයි බැඳලා පස්සේ කරන්න දෙයක් නෑ ඒ රෙජිස්ට්‍රාර් ළඟ ඉස්සර අත්සන් කරනවානේ මේ ජීවිතේ තියෙනකම් මේ බැඳිලා බඳිනවා කියලා ඊට පස්සේ බැඳගත්ත බෙරේ ගහපන් ආයෙ ගැලවිලක් නෑ ඒකම තමයි මේ වෙළඳ ප්‍රචාරවල තියෙන්නේ. මම ගහකොළ කවදාකවත් මේ ප්‍රචාර කරන්නේ මේ සියල්ල ලැබලා දෙන ගහකොළේ කවදාකවත් නැහැ. ඒක ගත්ත ගමන් වෙළඳ මාකට් එකට ගියාම කියනවා එළවලු පිරිසිදුයි හොඳම එක. ඉතින් මීපැණි වල ගහලා තියෙනවා පිරිසිදු මීපැණි කියලා. ඉතින් මීමැස්සෝ අහනවලු කවදා හරි අපි අපිරිසිදු මීපැණක් හදපු කාලයක් දන්නවද කියලා. පිරිසිදු මීපැන්. පිරිසිදු එලකිරි. කිරියම්මා කෙනෙක් එළ දෙනක් කවදාකවත් අපිරිසිදු එලකිරි හැදලා තියෙනවා. මේ මිනිස්සයා කරන පාහර වැඩේර. පිරිසිදු එලකිරි කියලා ගැහුවනම් අනිවාර්යයෙන්ම මතක තියාගන්න ගොම තමයි තියෙන්නේ. කක්ක තමයි තියෙන්නේ. ඒ අර කෙලින්ම සම්බන්ධය අපි ළඟ නැති කරනකොට අතරමැදියා ඉඳගෙන මේ ප්‍රචාරක වැඩ කටයුත්ත නිසා බුද්ධ ආගමට මොකද වෙලා තියෙන්නේ බලන්න. කතෝලික ආගමට මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. මුස්ලිම් ආගමට මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. අවුරුදු ගාණක් යනකොට ඒකේ තියෙන හරපද්ධතිය නෑ. අර ආලවට්ට මිත්‍රායි තුරේ. ඉතින් මේ අපි බාහිරේ මේ විදියට සලකුණුවන වෙන විලෝපේනේ දැක්කට අපිට එන බඩේකක්කමක් ඉසේකක්කමක් දතේකක්කමකට අපිට මොකද වෙන්නේ කියලා බලන්න. අපිට එනකොටම අහවල් දොස්තර ගාවට යන්න ඕන අරවල් බෙහෙත බොන්න ඕනේ අහවල් දේ කරනවා මිසක් තප්පරයක් කරේ බඩේ එකක්ම දිහා බලන් ඉන්න බෑනේ අපිට දැන් ඉසිකක්කමක් බලන්න බෑනේ දතිකක්කමක් බලන්න බෑනේ බලපු ගමන් කාට හරි කියනවා උඹ මේ වැඩේ කරපු නිසා තමයි මට බඩේ එකක්ම ආවේ මෙන්න මේ දොස්තරට ගිහිල්ලා කතා කරපන් මේ බෙහෙත කෙනේ කිසි කෙනෙකුට මේ රෝග ලක්ෂණات එක්ක චප්පරයක් ජීවත් වෙන්න නැද බැරි තත්යකටපත් වෙලා තියෙනවා. ඒ තරම් උච්ඡන්නව ආසන්නව අපි ඇඟෙන් එන හැම සංඥාවක්ම අපි පටලවගෙන. පටලවගෙන කාටරි හේතු කරනවා මේ කාව්‍ය අසෝලංසා. නැත්නම් මේක අරක දැම්මොත් මේක නැති වෙයි කියලා දඟලනවා මිසක් මේ ඇඟෙන් එන සංඥාවක් ස්වභාවේ මුණ දෙන්න බැරි නිසා අපි විශාල ඒජන්තවරු වගේක් වට කරගෙන ඉන්නවා. ඒගොල්ලන්ට දෙනවා ප්‍රශ්න ආපුවා. මොන හරි ඉඩම් ප්‍රශ්නයක් ආවොත් පෙරක දూరుවට දෙනවා. මුදල් ප්‍රශ්නයක් ආවොත් බැංකුවට දෙනවා. ලෙඩක් දුකක් ආවොත් දොස්තරට දෙනවා. එක එකනට බාර දෙනවා මිසක් අපිට අපෙන් ඇඟෙන් නිකුත් වෙන සංඥා තේරුම් ගන්න බෑ. නමුත් කායනපසනාව කියලා කියන්නේ මොන සංඥාවක් ආවත් ඇඟෙන් ප්‍රතිකර්ම හොයන්නේ ඉක්මන් වෙන්නේ ඉස්සලා මේ සංඥාව තේරුම් ගන්න පොඩ්ඩක් සංඥාවත් එක්ක තප්පරයක් ඉන්න ඊවසන සුළු ගතියට ඉන්න පුරුදු කරන එකට අපි කියනවා තපස ඊවසීම උපේක්ෂාව එහෙම නැත්නම් තලතුණා ගතිය කියලා. ඒක අද උන්කක්ම දුර්ලභයි. ටිකක්ම දුර්වලයි. ඔස්ස ළඟින් මැස යන්න බෑ. ඔඩියක් වෙච්ච ගමන් පුදුම කුලප්පක් අද තියෙනවා. ඒක නිසා අපිට එක තැනක ඉඳගෙන ඉන්න බෑ. ඉඳගෙන ඉනකොට මොන දෙයක් ආවත් ඒ එන හැම සංඥාවකම අපි බොහොම ඉක්මනට කලබල වෙනවා. මේකට වහා ප්‍රතිකාරම කෙරුවේ නැත්තම් කොහෙන් කලබල වෙයිද දන්නේ නැහැ කියලා ඉතින් අපි නලියනවා. ඒ වගේම හැරෙනකොට කලබල වෙනවා. ඉතින් ඒ ගතිය තියෙනකොට ඒ සංඥාවල් පිළිබඳව මේ නිත්‍ය සංඥාවෙන් වැඩ කරන්න ගිය කෙනාට තපසකට භාවනාවකට පෙළඹෙන්න හරි අමාරු. ඒ නිසා අපි ඒක මේ එනකොටම මේ මුනත පෙන්නන දේත් දේක යථාර්ථයත් අතර ලොකු වෙනසක් තියෙනවා. ඒක නිසා යමක් දෙස බලලා විනිශ්චයකරනද ඒ දේම නැවත නැවත බැලීමට බුදුහාමුදුරෝ දීලා තියෙන වචනේ අනුපස්සනා කියනවා. බැලූ දේ පිළිබඳ වචන කතා කරන්න ඉස්සෙල්ලා ඒක නැවත සැරයක් බලන්න. ආයෙසරයක් බලන්න. ආයෙසරයක් බලන්න. බලනකොට තේරෙයි අර බලනකොටම අපි තිබ්බ සංඥාව ඒක මේක වෙන්න ඇති කියලා හිතන එක දෙවෙනි සැරේ බලනකොට වෙනස්. තුන්වෙනි සැරේ බලනකොට වෙනස්. එකම දේ තුන් විදියකට තුන් සැරයකට බැලුවොත් අර පළවෙනි සැරේ ගත්ත විනිශ්චය ඒ කාන්තේම අභියෝගයට ලක් වෙනවා. ඉතින් බුරුම ස්වාමීන් වහන්සේ මතක් කරනවා අපි ගොම්මන් වෙලාවක හරි ඉරණකගෙන ඉන වෙලාවක හරි පාරේ ඇවිදින ඇවිදිනකොට පාර හරහා ලනු කෑල්ලක් වැටලා තිබුණොත් එක්ක අපි සර්පෙක් කියලා හිතනවා. නැත්නම් මුලක් කියලා හිතනවා නැත්නම් ලණුවක් කියලා හිතනවා. ඉතින් ඈතින් බැලුවොත් ඒක පේන්න තියෙන නිත්‍යව පාරහරා තියෙන එකක් වශයෙන් තමයි. ලං වෙලා බැලුවොත් සමහරට ඒක කඩිය වැලක් වෙන්න ඉඩ තියෙනවා. එතෙන් යනකොට පේනවා ස්ථිර එකක් නෙවෙයි ඒක නලියන ගතියක් තියෙනවා. තව ලං වෙලා බැලුවොත් පේනවා කඩියෙක් පස්සේ කඩියෙක් යනවා මිස එතන වැලක් නැහැ. එතන සර්පෙක් නැහැ. ඉතින් ඒ නිසා ඈතින් ඉඳලා බලන මිනිහා එකක් කියනවා. මලකක් දුර ගිය මිනිහා තව එකක් කියනවා. හොඳටම ලං වෙලා බලපන සැට පේනවා මේ කඩි වෙලක් කූඹි වැලක් මිස එතන සර්පෙක්වත් මුලක්වත් වැලක්වත් නැහැ කියලා. ඉතින් මේ තුන් දෙනෙක් තුන් පැත්තකට බැලුවොත් තුනක් කතා කරනවා. ඒක නිසා උපමාවට දීලා තියෙන්නේ බණ පොතේ හේනක එහෙම නැත්නම් එළවලු කොරටුක හිටවලා තියෙන පඹයේගේ රූපේ. හිවල්ලු සත්තු හිතනා මිනිහෙක් කියලා. නමුත් පඹියෙක් ඉන්නේ මේ වාගේ තමයි ලෝකේ දිහා එකපාර බලනකොට කුලප් වෙන සතා බය වෙන සතා ඒ සතෙක් මේ පම්මිනියෙක් හිටගෙන ඉන්නවයි කියලා පඹයට බය වෙලා දුවනවා. ඉතින් ගොවියයි කටහිට සිද්ධ වෙනවා. නමුත් දෙසරයක් හැරලා බලන්න ඌට පුළුවන් ශක්තියක් නැහැ, අනුපස්සනාවක් නැහැ. ඉතින් ඒ නිසා අපි අර පඹයට බය දුවන මිනිස්සු වගේ, සත්තු වගේ මේ එදිනදා ජීවිතයේදී අප වෙත පැමිණෙන දුකට පුදුම විදිහට බයෙන් කටයුතු කරනවා මිස දුකට මුහුණ දෙන්නේ ප්‍රශ්නකට මුහුණ දෙන්නේ ඒ මොකද අපිට මේ සංඥාව පිළිබඳ අවබෝධයක් නැහැ සංඥාව කියලා කියන්නේ නිකම් මිරිඟුවක් මායාවක් හීනයක් මේ හීනක නේද අපි ඉන්නේ කියන එකවත් දෙසරක් බලන්න අපිට හැකියාවක් නැති නිසා අපිට මේ කඩිකුලප්පු මිනිස්සෙින්ද ඕනේ බයක් ඕනේ දෙයක් ඇති කරන්න පුළුවන්. ඒක නිසා බුදුජානනාංශේ තසාවා ථාවරාවා කියලා සාතන් වහන්සේට කියනවා තාවර කියලා. මොකකින්ව සැලෙන්නේ. තස් තස් කියලා කියන්නේ මොනවද එක්ක කලබල වෙන්නේ. ඔසලඟී අන්තබැලනවා. ඒ නිසා තසාවාතාවරාවා අනවසීසා කියලා මෛත්‍රී භාවනා කරනට කියන්නේ යමක් දැකලා ඒක පාරටම බය වෙන මනුස්සයට කියනවා පෘථග්ජනයයි කියලා. සලකලා බලලා නෙමෙයි කලබල කරන්නේ. එවනේ ඒක දිහා හොඳට බලලා ඒක පිළිබඳව විනිශ්චය කරන එකට අපි තපස්ස කියලා කියනවා තපස්සා කියන කෙනෙක් නැත්නම් ආර්යයන් වහන්සේ නමක් කියලා. ඉතින් ඒක නිසා මේ මුළු විපස්සනා වෙදීම කරන්නේ යමක් දෙස බලලා ඒක පිළිබඳ විනිශ්චයකට එළඹෙන්න ඉස්සෙල්ලා තව සැරයක් බලන්න, තව සැරයක් බලන්න, නිරීක්ෂණය වැඩි කරන්න, නිගමනය අඩු කරන්න. නිගමනය නිරීක්ෂණය අඩුවෙන් කරන නිගමනය yaadෙන්නේ නැහැ. බොහොම ඉක්මනට වෙනස් වෙන නිසා නිගමනය කරන්න ඉස්සර වෙලා නැවත නිරීක්ෂණය කරන්න කියන මේ හොස්සලංගි මැස්ස යන්න බැරි මිනිස්සුින්ද එහෙම නිගමනයේට ඉස්සලා කරන නිරීක්ෂණය කරන්නත් ඉස්සර වෙලා ඕන heart attack ඕන blood sugar නගිනවා ඕන් giddiness එනවා බය වෙලා ළඟට යනකොට කනතුර වෙන්න ඉස්සලා මැරිලා ඉවරයි. ඉතින් ඊට පස්සේ ඉන්ෂුරන්ස් ක්ලේම් කරනවා අර මිනිහට බයිනවා මේ මිනිහට බයිනවා. ඒ සිද්ධියට නෙමෙයි මැරෙන්නේ. විද්‍යාවේ තියෙන බය නිසා මැරලා යනවා. ඒ නිසා අපි ගොඩක් ආරක්ෂක වැටවල් ගහගෙන ඉන්නවද හිත හදනව වෙනුවට. ඒ නිසා සරුවචනාංශේ උගන්නපු දෙයක් අනුව සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ කොට්ටිත හඳුරන කියනවා මේ සංඥාව ආපුවාම ඒක ඔය පේන මතු පිට දේ ඒක නෙවෙයි උතන තියෙන ඔක වෙනස් වෙන සුළු. ඒ නිසා නැවත නැවත අපි මෙනෙහි කරන දේ හිත යොදපු දේ පිළිබඳව නিত্য සුඛ සුභ කියන ආත්ම කියන සංඥාවෙන් එන එnde ඉස්සලා මේක අනිත්‍ය විය හැකි දුක් විය හැකි අසුභ විය හැකි අනාත්ම විය හැකි කියන සංඥාවේ අනිච්ච සංඥාවේ ප්‍රශ්න දිහා බැලුවොත් අපිට ඒක නැවත නැවත බලන්න තියෙන ඊට ප්‍රස්තාව වැඩි වෙනවා. විනිශ්චය කරන්න තියෙන අඩු වෙනවා. විනිශ්චය කරන අඩු වෙනවා. ඒ නිසා නිරීක්ෂණේ වැඩි කළම නිකමනේ අඩු කරන්න කරන වැඩපිළිවෙලක් තමයි විපස්සනාදී කරන්නේ. ඉතින් එහෙම නොවුනොත් අපි හදිසි නිගමන අරගෙන ඒ නිගමනය ගත්ත වැරදි තීන්දුව අරසා කරන්න එක බොරුවක් කියවහම බොරු 1000ක් කියන්න වෙනවා. බොරු අරසා කරා. අද අපිට වෙලා තියෙන්නේ ඒකයි. ඒක නිසා විපස්සනා භාවනාවේදී අරමුණක් දිහා වස්තුවක් දිහා බලන හිටියොත් එක සැරේ බලන කෙනා මුණත වටනාකමට බලන කෙනත් ඒක නැවත නැවත බලනකොට ඒකේ වෙන විපරිණාමය ඒකේ වෙන අනිත්‍යතාවය ඒකේ ඇතිව නැතිව යන බව ඒ පෙරලෙන සුළු බව සමත භාවනාදී එච්චර අපි අගේ කරන්නේත් නැහැ මේ අනුමත වෙන්නේත් නැහැ විපස්සනා භාවනාදී ඒකෙන් තමයි විපස්සනාට බැස ඒක නිසා යම් වස්තුවක් දිහා එක සැරයක් බලලා දෙසරයක් බලලා තුන් සැරයක් බලලා හතර සැරයක් බලනකොට ඒ වස්තුවේ සිදුවෙන එකෙල්ලේ බලන්න ඕනේ වස්තුවේ වෙනකොට මේ විපරිණාමය අවස්ථා කීපයක් අපේ තේරවාදී අඳුරගෙන තියෙනවා. මතු පිට තියෙන පෙනුමට අපි කියනවා ඒ වස්තුවේ පුද්ගලික ලක්ෂණ කියලා. ඒ දේ අනිත්‍යවයි වෙන්කොට දක්වන ලක්ෂණ වගේක් පෙන්වනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් ආස්වාසය ගත්තොත් ප්‍රස්වාසයෙන් වෙන් කරන ලකුණු වගේක් තියෙනවා. ආස්වාද ප්‍රස්වාස දෙක බලුවොත් මේ ආස්වාසය මේ ප්‍රස්වාසය නෙවෙයි, පිම්බීම හැකිලිම නෙවෙයි, සද්දයක් නෙවෙයි, වේදනාවක් නෙවෙයි, හිතවිල්ලක් නෙවෙයි. මේ ආස්වාසයමයි කියලා එකට අත්‍යන්ත ලක්ෂණයක් තියෙනවා. පුද්ගලික ලක්ෂණයක් තියෙනවා. ඒ වගේම ඒකට පෞද්ගලික ලක්ෂණ, අච්ඡන්ත ලක්ෂණ, පච්චත්ත ලක්ෂණ කියලා විශාල නන්තෝගයක් පෙන්ලා තියෙනවා. මොකද ඒක හරි වැදගත්. ඒ නිසා අපි ආනාපාන සති භාවනා කරන යෝගාවචරයක් ගත්තොත් එයා කරන්න හදන ඉස්සල්ලාම අනිකුත් අරමුණු වලින් ආනාපානෙ වෙන් කළ දැනගත්තට පස්සේ ඒකම නැවත නැවත බලමින් ප්‍රස්වාසයේ නැති ආශ්වාසයේ පමණක් තියෙන ඒ අච්ඡන්ත ලක්ෂණය පච්ඡත්ත ලක්ෂණය පෞද්ගලික ලක්ෂණය මොකද්ද කියලා දැනගන්න හදනවා. ඒකට කිව්වා අනන්‍යතාවය කියලා අපි කියනවා. අන්දයක් නොවේ. ඒක ආශ්වාසයමයි කියන්නේ. අන්න ඒක දකින්නක ආස්වාස රූපේ දිහා බලන්න කියනවා. ඒකේ තියෙන හැම ලකුණක්ම ඒකේ පෞද්ගලික හැම ලකුණක්ම දක්නාසුලුව හැම ආස්වාසයක්ම අලුත් එකක් විදියට. ඉසල දැකපු එක නෙමෙයි මේක අලුත් එකක් කියලා බැලුවොත් ටික වේලාවක් යනකොට ප්‍රස්වාසය නැති ආස්වාසයට පමණක් ආවේනික වූ පෞද්ගලික ලක්ෂණ පච්චත්ත ලක්ෂණ ආවේනික ලක්ෂණ දැනගන්න පුළුවන්. මේක සාමාන්‍ය භෞතික විද්‍යාව විශ්ය උගන්වනවා අපට. යකඩයෙන් පිත්තල වෙන් වෙන්නේ කොහොමද? යකඩ පිත්තල දෙකෙන් සිංක් වෙන් වෙන්නේ කොහොමද? ඒවට වෙන වෙනම අණුක බහර තියෙනවා, පාට තියෙනවා, සන්නායකද නැද්ද කියනවා විවිධ ක්‍රමයට ආවර්තිත වගුවේ තියෙන හැම මූලධර්මයක්ම වෙන්කොල්ල හඳුනා ගැනීම රසායන විද්‍යාවෙත් අපි ඉගෙන ගන්න භෞතික විද්‍යාවෙත් ඉගෙන ගන්න. ඒ ඊට වගේ ඊට වැඩි ගැඹුරු භෞතික විද්‍යාවක් ਸਰවඥාංශ අපිට උගන්වනවා. ඔක්කොම වස්තු දිහා මේක කරන්න බෑ. ඔබට නිතරම මතුවෙන එකක් ගන්න හුස්ම නම් මතුවෙන ඒක අරගෙන ඒකේ අංශු කුඩා අංශු වලට කඩලා ආශ්වාස ප්‍රශ්වාසයෙන් කඩලා ආශ්වාසයේ ලකුණු බලන්න. ඒ බලනකොට ඒක වෙන්කොට හඳුනා ගැනීම සඳහා ඒ ලකුණු හරි වැදගත්. ඒක තමයි දන්නේ මේ මේ එලහරකද මීහරකද කියලා වෙන් කළා කියන්න පුළුවන්. මෙන්න මේක බලනකොට ප්‍රසවාසයත් ඒ විදිහටම දකින්න පුළුවන් වෙයි. එතකොට අරමුණ හොඳට ඉබිල බලන්න වෙනවා. අරමුණ හොඳට සමීපව බලන්න වෙනවා. අරමුණ නැවත නැවත බලන්න වෙනවා. අරමුණ මේ පැත්ත මේ පැත්ත පෙරල පෙරල බලන්න වෙනවා. බලන්න බලන්න බලන්න මේ ආස්වාසය සහ ප්‍රසවාසය උදාහරණ වශයෙන් ඒ දෙකේ තියෙන මේ පුද්ගලික ලක්ෂණ බැලීම සඳහා හුදට ඇහැ ලං කරලා උත්සන්න වාසනව බැලුවොත් ඒ යෝගාවචරය මත් වෙන සුළුව අරමුණට සමීප වෙන්න වෙන්න අර ආස්වාස ප්‍රසවාසික වෙන් කරලා බලන්න පුළුවන් ලකුණු වගේම මේ දෙකටම පොදු ලකුණු වගේකුත් මේ අල් අස්සේ තියෙන බව දෙකම වායෝ ධාතුව බවත් තේරෙයි. මේක දෙකම වායෝ පොට්ටබ්බ ධාතුව තමයි නමුත් ආශ්වාසයේ සීතලයි ප්‍රශ්වාසයේ උණුසුම ආශ්වාසයේ දිගනම් ප්‍රශ්වාසයේ කෙටි වෙන්නේ තියෙනවා. ආශ්වාසයේ රළු වෙන්න පුළුවන් ප්‍රශ්වාසයේ සිවුම් වෙන්න පුළුවන්. ඒව පුද්ගලික ලක්ෂණ. නමුත් මේ දෙකම ගාක් විලාසස් ප්‍රසවාස බලනකොට දෙකම වායෝ ධාතු බව තේරෙනකොට අර පුද්ගලික ලක්ෂණ සහ පොදු ලක්ෂණ දෙක වෙන්කොට හඳුනා ගැනීමේදී අපේ හිතේ ඇති වෙන මේ කෝල භාවයක් තියෙනවා කෝඩු භාවයක් තියෙනවා මේ කොහොමද මේ මේ පුද්ගලික ලක්ෂණ පෙන්න පෙන්න හිටපේක දැන් මේ පොදු ලක්ෂණ වලට මාරු වෙන්නේ කියලා අපේ හිත පුද්ගලික ලක්ෂණ බාරගත්තොත් පොදු ලක්ෂණට වෛර කරනවා පොදු ලක්ෂණේ බාරගත්තොත් පුද්ගලික ලක්ෂණයට වෛර කරනවා. හැබැයි මේ දෙකම එකේම ලකුණු. එචිචා බොහෝ වෙලා අරමුණු බලපු කෙනාට මේ පෞද්ගලික ලක්ෂණය වායෝ ධාතුවේ ආස්වාසේ ලක්ෂණය ප්‍රසවාසයේ නැති ලක්ෂණය. ඊටසේ ප්‍රසවාසයේ පමණක් තියෙන ආස්වාසයට නැති මේ ලක්ෂණය දෙක හරහා ගියාට මේ දෙකම වායෝ ධාතුව බව ඊට තේරුම් ගන්න පුළුවන් වෙනවා. මේක බොහොම අමාරුයි කියලා දෙන්න ඕනේ කාරණාව. උදාහරණයක් වශයෙන් ගත්තොත් හරප්පට්ටියක් බලන්න කියලා. ඒ හරක් අයිතිකාරය දන්නවා මේක එළදෙන. මේක ගොණ. මේක වස්සා. මේක වැස්සි. මේක නෑම්බි. මේක නාම්බා. මේක මෙච්චර පටව වදපු එකේ කියලා හරක එක එක එක එක දෙන්නේ සමාන නැහැ. විශ්වර අපි හන කොටනවා. හන කෙටුවේ නැතත් ආරක්ෂංචෝදියා බලනකොට ඕනම වෙලාවට ඒ මනුස්සයට කියන්න පුළුවන් මේ මේ මේ සත ආරක නෙවෙයි. දෙක වෙන් කරලා කියන්න පුළුවන්. මම දැක්කයි අර සංගරාවක දාලා දුන්න මේ මනුස්සයා බල්ලෝ 14 දිනක් හදනවා. ඔක්කොම හොඳට කන්න බින්න තර කරලා හදනවා. ඉතින් මේ පත්‍ර වාර්තාකාරයා ගියාට පස්සේ ඒ ගෙදර ඉන්න බල්ලෙක් බුරනවා. මේ තාප්පෙන් එහා වැත මේ අයිතිකාරයා බල්ලගේ නම කියලා කතා කරගෙන හේ ටයිගර් බුරන් දෙපයි කියලා. මොකද ඌට කටහඬෙන් කියකි මේ බුරන්නේ ටයිගර් කියලා. බල්ලෝ 14 දෙනාම බුදි බුරන බල්ලා කොයි එකාද කියලා මෙයා නම කියලා කියනවා බුරන ආණ්ඩි. ඉතරම් මෙයාට ඉගාරිසියුම් කියලා දන්නවා ඒක. ඒ වගේ පුද්ගලික ලක්ෂණ තියෙන. නමුත් අන්තිමට බැලුවොත් මේ මුළු හරපට්ටියම ජර්සි වර්ගයේ හරක්. නැත්නම් අයේෂර් වර්ගයේ හරක්. එහෙම නැත්නම් කිලාරි වර්ගයේ හරක්. ඒකට මේ ඔක්කොමලා ගෑනු සතා, පිරිමි සතා කියන පුද්ගලික ලක්ෂණ තිබ්බට මේ සියල්ලම අයිති වෙන්නේ ජර්සි කියන වර්ගයට කියලා කිව්වොත් ඒ ජර්සි කියන වර්ගයේ පොදු ලකුණනේ. එතකොට අර එක එකක් බලපොකේනා ටික කාලයක් ගියාට පස්සේ දැනගත්තු මේක ජර්සි වර්ගයේ හරකෙක් කියලා. තව ටිකක් යහට පස්සේ ගියොත් මේ බල්ලෝ නෙවෙයි මුන් හරක් කියලා. තවත් පොදු ලක්ෂණයක් මතුවේ. අනිත් වගේ මේ පුද්ගලික ලක්ෂණයේ ඉඳලා පොදු ලක්ෂණයට මාරු වෙන එක නැවත නැවත බලන කෙනාට විතරයි දකින්න හම්බ වෙන්නේ. එක සැරේ බලලා ආය බලන්නේ නැති එක තමයි කාමේ කියන්නේ. කාමේ කියන්නේ විවිධ වස්තු වල හිත හැසිරෙනවා මිසක එක වස්තුවක්වත් එක දිගට යන්නේ නැහැ. භාවනාවේදී කරන්නේ ඒ ලෝකයේ අරමුණු කරලා නිමිති කරලා එකක් අරගෙන ඒකම නැවත නැවත බලන. බලනකොට මේකේ පුද්ගලික ලක්ෂණේ පටන් ගත්තට ටික වේලාවක් යනකොට යාට මේකේ පොදු ලක්ෂණේ දකින්නකොට ඔළුව තෝන්තු වෙනවා. ඔළුව වක්කාර කරනවා. මේ මොකද උනේ කියලා ඇස් දෙක අදාහගන්න බැරි වෙනවා. ඉතින් මේ නිසා මෙයා හිතනවා මේ මේව දකින්න එක සතිය කැඩිල්ලක්. සමාධිය හැල හැප්පීමක්. නැත්නම් ඇස් දෙක නිලංකාර වෙලා දැන් ගොඩක් වෙලා බලාන ඉරු නිසා භාවනා එපා වෙලා කියලා අර පෞද්ගලික ලක්ෂණයට පොදු ලක්ෂණයට මාරු වෙන එක බොහෝ විට යෝගාවචරය වැරදි අදහසකට ගන්න. ඉතින් ඒ ගුරුමේ දැන් අපවත් වෙලා අවුරුද්දක් විතර වෙනවා අපේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා මෙන්න මේ සාසියුම් එකම දේ දිහා බොහෝ විට බලනකොට අර දැකපු පුද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණ බවට පත්වීම යෝගාවචරය කතා නොකරන එකට වැරද්ද යෝගාවචරය අතේ නෙවෙයි තියෙන්නේ ගුරුවරයා අතේ කියලා කියනවා. මොකද යෝගාවචරය දන්නේ අර කෑමට ආස කරන පුද්ගලික ලක්ෂණ විතරයි. ඒක බලාන ඉන්නකොට ඉන්නකොට පොදු ලක්ෂණ බාටපත් වෙන බාට දන්නේ ගුරුවරයා. ඒෂා ගුරුවරයාට යුතුයකමක් තියෙනවා. ඔබ මේ භාවනා කරනකොට අනිත්‍ය සංඥාවෙන් භාවනා කරපන්. එතකොට පුද්ගලික ලක්ෂණ දිහා බලා හිටියට වෙන වෙන දේවල් පේන්න ඉඩ තියෙන එකට හතුරුකම් කරන්න එපා. අරියාදු කරන්න එපා. ඒක භාවනායේ දියුණුවක්. ඒක සතියේ කුසලතාවයක්. වෙනදී වෙන හැටියට කියන්න කියලා මේකෙදී කිසිම වැරද්දක් භවනා කරන ගෝලයේ අතර දාන්න එපයි කියලා තියෙනවා. ඒ තරම් අනුකම්පාවෙන් එයාට කියලා දෙන්න ඕනේ මේ සංඥාව ස්ථාවර කරගෙන බලන තමයි අපේ අම්මලා තාත්තලා අපිට උගන්වන්නේ. කළු ලෑලි උගන්වන ගුරුවරයා උගන්වන්නේ තේමයි. හැම සාස්ත්‍රවරෙම උගන්වන්නේ බුදුහාමුදුරුව විතරක් කියනවා වස්තු අධ්‍යා බලන්න නැවත නැවත ඒක වෙනස් වෙන්න ඉඩ තිබේ. ගහේ කුරුම්බා පොල් වෙන්න ඉඩ තිබේ. ගහේ තිබ්බොත් කැඩුවොත් කුරුම්බ වෙන්නේ නැහැ. කුරුම්බ තමයි. ගහේ කුරුම්බ පොල් වෙන්නේ ඉඳ තිබේ. ඒ නිසා පොල් ගෙඩියම කුරුම්බ ගෙඩියන්නේ පොල් ගෙඩිය වෙන්නේ. අන්නේ වගේ අරමුණක් දිහා දිගේ බලාන ඉන්නකොට යෝගාවචරය නිත්‍ය සංඥාවෙන් නම් ඉන්නේ පුදුලික ලක්ෂණ දැකලා ඒක වෙනස් වෙනවා දකින්නකොට වක්කාර වෙලා, බය වෙලා, ක්ලාන්ත වෙලා, එපා වෙලා දලුවක සාදාලා නැගිටලා යනවා. කොච්චර කාලයක් භාවනා කරන්න වෙයිද කොච්චර කාලයක් තදින් අනිච්ච සංඥාව හිතට ගන්න වෙයිද? දැන් මේක බලන්න තමයි භාවනා කරන්නේ. මේක තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන මේ අනිත්‍යතාවය. ඒ නිසා බලපු දෙයම ටික වෙලාවකින් වෙනස් වෙන බව ඇතුව බලන්න බැරි ඔලොමොට්ටලකමට අපි කියනවා නිච්ච සංඥාව කියලා. ඔලොමොල මිනිහාගේ හැටිම තමයි. ඔලොමොල මිනිහා වේලිච්ච දර කැඩේ වගේ. නමන්න ගියොත් කැඩෙනවා. කම්බි ගැලක් වගේ එහෙම නෙවෙයි. භාවනා කරන එක නා නැමුවට කැඩෙන්නේ ඇද වෙලා හිටිනවා. ඉතින් අපිට මේ ඔලොමලකම වැඩි වෙච්චාම අපි මේක මෙහෙමයි ඌගෙන ආය කතා කරන දේක හතුර හතුරමයි ආය කාදාකත් ඒක මිතුර වෙන්නේ අපට. නැත් හතුර මිතුර වෙන්නේ ඉඳ තියනවා කියන මේ දෙයට අපි කියනවා සංඥාව පිළිබඳ අනිත්‍යතාවයේ හිතේ තියාන භාවනා කරනවා. මේ මේ අපි හොඳයි කියලා හිතාන ගියේ දේ නරක දෙයක් බවට පත් වීම බොහෝ විට දුක් දෙනවා අපට. දැන් මම මං කිව්වේ මෙයා හොඳ කෙනෙක් කියලා. නමුත් එයා නරක වැඩක් කරනවා. එතකොට යාගේ නරක වැඩ මගේ යඟට එනවා. මොකද අපි යා නිත්‍ය සංඥාවෙන් ගත්තා නම්. නමුත් අපි මෙයා ගත්තේ අනිත්‍ය සංඥාවෙන් නම් දුක්ඛ සංඥාවෙන් නම් අපිට කියත හැකි එහෙම තමයි මිනිස්සුන්ගේ හැටි එහෙම තමයි. හොඳයි කිව්වට නරක වෙන්න පුළුවන්. අන්නේ විදිහට මේ සංඥාව ගැන කියනකොට බුදුරජාන් වහන්සේ මේක සමස්ත කරලා කියනවා. සසඤ්ඤා භික්කවේ uppajjati පාපකා අකුසල ධම්මා න අසඤ්ඤා තස්මින් ඒව සංඥාය නිරෝධේ තං අකුසලං පජාත මහනි ලෝකේ උපදින තාක් අකුසල් උපදින්නේ සංඥාවක් ඇතුව සංඥාවක් නැතුව නෙවෙයි එනිසා දුක් එන හරියක් එන්නේ අපි දන්න දේෙන් විතරයි නොදන්න දෙයකින් කවදාකවත් දුකක් එන්නේ නිසා මහසිසයිඩ ස්වාමීන් වහන්සේ කියන නොදන්න දේ ගැන භාවනා කරන්න එපා මොකද ඒකෙන් දුකක් එන්නේත් නැහැ ඒක භාවනා කරලා දුක නැති කරන්නත් බෑ ඒ නිසා උඹට දුක එන්නේ සංඥාවක් ඇතුව. මොකද හැඟීමක් ඇති කරලා. අපිට අපේ දරුවෝ ගැන හැඟීම වැඩිනම් වැඩියෙන් දුක එන්නේ දරුවන්ෙන් තමයි. අපිට පිත්තල වලට වැඩිය රත්තරන් වලට හැඟීම වැඩිනම් වැඩියෙන් දුක එන්නේ රත්තරන් වලින් තමයි. ඒ නිසා යමක් පිළිබඳ හැඟීමක් තියෙනවා නම් එතනින් තමයි දුක උපදින්නේ. ඉතින් ඒකද ඒක කියනකොට කට්ටියට හීල් වෙනවා ගෑවෙනවා බුදු අම්මේ මෙච්චර කල් කරන හරියක් කිරීමේ හැඟුම්බර දේවල් වැඩි කරන එක ඉතින් ඒක මේ යම රජු රෝයි යම දූතයෝ ලං කරගන්න වැඩක් ඒ නිසා හැඟුමක් නැතුව වැඩ කරන්න ගියාම කැවුත්තක් නැති කෙනෙක් බීරියලියට වේනා ගායනා කරනවා වගේ කියලා කියනවා මේ ලෝකේ එහෙම ජීවත් වෙන්න පුළුවන්ද කියනවා ඒක නිසා අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් මේ හැඟුම්බර බව වැඩි කර ගැනීමට තමන්ගේම පිට කසා ගන්න වැඩක් කරන්න. ඉතින් ඒ නිසා අපි සංසාරේ යමක් රැස් කරනවා නම් සංසාරේ යමක් පිළිබඳ හැඟීමකින් කටයුතු කරනවා නම් ඒ දුක පිළිබඳ හැඟීම කියලා හිතා ගන්න. නිසා උපදින තාක් අකුසල උපදින්නේ සංඥාවක් සහිතව. ඒ නිසා භාවනා කරනකොට අපිට යම් සංඥාවක් ආවයි කියලා මේක මේ නිත්‍ය වශයෙන් සුඛ වශයෙන් සුභ වශයෙන් ආත්ම වශයෙන් ප්‍රශ්නයක් නැහැ. ඒක අපි ඇති කරගත්ත හිතේ හැටි. අන්නේ ඇතිවෙච්ච සංඥාව ඉස්සලා පෞද්ගලික ලක්ෂණ වශයෙන් දැකලා ඊට පස්සේ ඒක පොදු ලක්ෂණ බවටපත් වෙලා ඒකෙන් තියෙන ඉද්දෙන ගතිය, කුප්පණ ගතිය, රුප්පණ ගතිය ටික ටික ටික ටික අඩු වෙනවනම් ඒ අඩු වෙන සංඥාවේ ගෙවි යෑම සමගම දුක ගෙවන් වෙනවා. අකුසල් ගෙවන් වෙනවා. ඒ නිසා හුදුවට පිරිසුදු පිණිච්ච ආනාපානය ටික වේලාවක් භාවනා කරනකොට ටික ටික ටික ටික නොපෙනී යනවා කියලා අපි හිතමු. නොදෙනී යනවා කියලා හිතමු. අඳුර ගන්න බැරි මට්ටමට ඒ කියන්නේ දුක ගෙවන් වෙනවා. ඒක නිසා පොත ලියනකොට අපේ ඒ ලොකු ස්වාමීන් වහන්සේ ඥානාරාම ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ආස්වාද ප්‍රසවාසයේ තියෙන ඕලාරික ආස්වාද ප්‍රසවාසය කියලා ගුරුසු එකක්. ඒක දිගේ භාවනා කරගෙන කරගෙන යනකොට මේක සියුම් වෙන්න පටන් ගන්නවා. ඒකට කියනවා සියුම් සුඛම ආනාපානයි කියලා. ඒ ගොරෝසු දේ සියුම් උණයි කියලා කියන්නේ සතිය කැඩීම නිසා වෙන එකක් නෙවෙයි. සමාධිය නැති නිසා වෙච්ච එකක් නෙවෙයි. සැලකිල්ලෙන් බලපු නැති නිසා වෙච්ච එකක් නෙවෙයි. බලාන හිටියොත් ඕනෙම දෙයක අර ගොරෝසු தත්ත්වයේ සියුම් වෙනවා. ඒ බව දැනගෙන ඒකට අනුග්‍රහ කරොත් මේ සංඥා වෙනස් වෙනවා මම ඒ භාවනා නැත කරන්නයි කියලා අර සුකුමදී සුකුමතරපත්ත தත්තෙට තේරුම් ගිහිල්ලා අන්තිමට මේ සංඥා කරන බැරි මෙනෙහි කරන බැරි හුස්ම අඳුනා ගන්න බැරි මට්ටමකටපත් වෙනවා. ඒක එතකොට ගොඩක් කෙලෙස් අඩු තත්ත්වයක්. ගොරෝසු ආනාපාන කියන්නේ ගොරෝසු කෙලෙසයක්. ශුන් ආනාපාන කියන්නේ කෙලෙස් අඩු වෙලා ආනාපාන සම්පූර්ණයෙන්ම අඳුර ගන්න බැරි මට්ටමට ගියාට පස්සේ ආනපනිය හා සම්බන්ධ වෙලා තිබුණා ඒ කෙලස් ගෙවන් වෙලා. ඉතින් මෙන්න මේ විදිහට මේ කාරණාව දැනගෙන එකට අනුග්‍රහ කරන්න යෝගාවචරයෙන් බලාපොරොත්තු වෙන්නත් බැරි තරම්. මොකද යෝගාවචරයට ඕනේ ආනාපානේ චීස් කැල්ලක් වගේ බලපු විදිහට දිගටම තියෙන්න ඉල්ලනවා. ඒක වෙනස් වෙනවා දකින්නට යෝගාවචරය හිතනවා මට අකුසල කර්මයක් මේක. නැත්තම් කවුරු හරි මොනවාරි කරලා ඒක නම් තමයි මානසික අසහනයක්. ඒක නම් තමයි සතිය කැඩලා. එහෙම නැත්නම් භාවනාව එපා වෙනවයි කියලා. නිසා මේ ටික ඒත්තු ගන්න ගන්න පුළුවන් නම් ඒ කියන්නේ යෝගාවචරයට ඒක ඒත්තු ගන්නන්න පුළුවන් වෙන්නේ මේ සංඥාවේ තියෙන අනිත්‍යතාවයේ හරහා. මේ විදිහට මේ අරමුණ ගෙවිගෙන අනේක භාවනාවේ දියුණුවක් බව කෙලස් කපන දෙයක් බව යෝගාවචරය තේරුම් ගත්තා නම් යෝගාවචර දන්නවා ආනාපානයි කියන්නේ නিত্য සුඛ සුබ දෙයක් නෙවෙයි නිමිත්තක් විතරයි අරමුණක් විතරයි ඒ අරමුණ බලාන ඉන්නකොට ඉල්ලකට ඇති වෙන මේ විපරිණාමය අනිත්‍ය වටහා ගැනීමේ පළවෙනිම දේ. එතකොට ඉස්සර පේන තියෙන මේ භාවනාවට ගත්ත අරමුණ නොපෙනී යාම දුකක් වශයෙන් සලකපු කෙනා ඒ දුකට ලෑස්තිලා යනවනම් දැන් ඒක සැපක් බවටපත් වෙනවා ඉඳ ගන්නකොටම බොහෝම ඉක්මනට ආනපානේ නැති වෙලා යනකොට තමයි තේරෙන පටන් ගන්නවා තද්ද බල වාහන තියෙන තැනක හිටපු කෙනෙක් වාහන නැති තනි පාරක යනවා වගේ තමන්ට ගමන කරගන්න පුළුවන් අන්න ඒ විදිහට මේක සම්බන්ධ කරපු ප්‍රශ්නයක් අහන ඔය කලහ විවාද සූත්‍රයේ මේ අපි මේ ගත්ත රූප රම්මණය ගොරෝසු එක ගොරෝසු කෙලේශයක් නම් ඒක ගෙවම් කරන්නේ කොහොමද කියලා. එතකොට සරුවචනාංශයේ දෙන උත්තරේ තමයි න සංඤ සංඤී නෝපි විසංඤී න වි නෝපි අසංඤී න විභූත සංඤී එවං සමේතස්ස විභෝති රූපං තණ්හානි දානානි පపంచ සංකා භාවනා කරගෙන යනකොට අපි සාමාන්‍ය සංඥාවෙත් නෙවෙයි ඉන්නේ කාම සංඥාව හෝ කාම වස්තු වල නෙවෙයි අපි ඉන්නේ රූපයක් අල්ලගෙන ආනාපාන රූපේ. පිම්බි මැකිලිමේ රූපේ. වම දකුණ කියන රූපේ. නමුත් ඒකදී බලහන යනකොට ඒ රූපයක් දැන් ගෙවෙනවයි කියලා හිතන්න. බලහන් ඉන්න ආනාපාන රූපේ ගෙවෙනවා. එතකොට එයා දන්නව න සංඤ සංඤී සාමාන්‍ය සංඥාවේ නෙවෙයි මම ඉන්නේ. න විසඤ්ඤ සංඤී මමට විසඤ්ඤ වෙලත් නෑ මම. මම මේ සීමුර්ජා වෙලත් නෑ. නෝපි අසඤ්ඤේ මම මේ අසඤ්ඤ තලයට ගිහිලා ආකාසානං ඡායතන අකින්චඤ්ඤායතනෙත් නෙවෙයි. න විභූත සංඥාර තිබුණු සංඥාව ගිහිලා ගිවිලා ගියා මිසක්කා ආපු බව දන්නවා මෙතෙන්ද සංඥා සම්පූර්ණම ගෙවිලත් නැහැ. අන්න එතෙන්ට යනකොට කියන ගොරෝසුවට දැපිච්ච අරමුණ ඊටාම සූක්ෂමව ඇති නැති මට්ටමට දැනෙනකොට ඒවං සමේතස්ස විභූති රූපං එතකොට ඒ රූපය රුප්පණීය කරපු රූපේ කොන්ක්‍රීට් වගේ තිබුණ රූපය දැන් නොදැනෙන මට්ටමට ගිහිල්ලා එවැනි හිතකින් කවදාකවත් ප්‍රපංච කිරීමක් වෙන්නේ කතන්දර ගෙතීමක් වෙන්නේ තණ්හා කිරීමක් වෙන්නේ මාන්න ගැනීමක් වෙන්නේ දිත්‍ය ගැනීමක් වෙන්නේ චා රූපයකට හිත දාලා ඒ රූපේ ගෙවෙනකම් ඒකේ සංඥාව ගෙවෙනකම්ම අඩු කරලා ඒක දිහා මෙතන සාමාන්‍ය සංඥාවක් නැහැ විසංඥ වෙලක් නැහැ අසංඥිත් නොවි මොකද්දෝ සියුම් සංඥාවක් තියෙන එතකොට අර බලන්න ඉදිරින් තියාගත්ත කර්මස්ථානේ නැහැ. අරමුණ නැහැ. අන්න එතෙන් යනකොට අපි කියනවා රූපය ලීන භාවයටපත් වෙනවා. රූපෙන් කෙලෙස් උපදින තත්ත්වෙ නැති වෙනවා. රූපේ නික්ලේශී තැන්ට යනකම් හිත ගෙනියලා අන්න එතන ගිහිල්ලා ඒක බලාගෙන ඉන්නවා නම් ඒ தত্ত্বය හිත පුරුදු කරනවා නම් වශී කරනවා නම් ඒ හිතේ ප්‍රපංච කරන තණ්හා මාන දිට්ටි නැහැ මේ මනුස්ස ලෝකෙදීම රූපයෙන් විමුක්තිය ලැබපු රූපයෙන් විරාග වෙච්ච රූපයෙන් විමුක්ත වෙච්ච හිතක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා කාට හරි ඕනේ නම් මේ රූප ලෝකයේම ජීවත් වෙද්දී නැත්නම් මේ මේ নানা ආකාර රූප තියෙන ලෝකයේම මොහතකට සමුගන්න චිත්තක්ෂණයක් වශයෙන් වෙන් වෙන්න ඈත් වෙන්න රූපේ පිළිබඳ තිබුණු සංඥාව ගෙවෙනකම්ම භවනා කරා. භවනා කරගෙන කරගෙන යනකොට එnde එnde රූපේ ගිවි ගිවි යනකොට යා දන්න මම දැන් ප්‍රතිපදාව ඉදිරියට යන්නේ. මම කෙලෙස් අඩු තැනකට යන්නේ. ඒ නිසා ඒකට අනුග්‍රහ කරන්න නම් මේක පටලැවිල්ලක්, සතිය කැඩිල්ලක්, සමාධිය කැඩිල්ලක්, දියාරු වීමක් වෙන භූත දෝෂයක් නෙවෙයි ප්‍රතිපදාවේ දියුණුවක් කියන මේ හැඟීම ඇතිකරන්න නම් සාරිපුත්‍ර සාංශි කොට්ටිත හමුදුරන කියනවා සීලතවතාවසෝ කොට්ටිත සංඥා උපාදානඛණ්ඩා අනිච්ඡතෝ සමනුපස්සිතබ්බෝ යෝන්සෝ මනසිකාතබ්බ අප්මේ තිබ්බ සංඥා වාස්වාසේ සීතලයි ප්‍රස්වාසයේ උණුසුමයි කියලා අපි යම් ලකුණකින් ආනාපානේ අඳුනගත්තම ආශ්වාසයේ කොටයි ප්‍රශ්වාසයේ දිගයි කියලා. ඒක සම්පූර්ණයෙන්ම ගෙවින් යනකම් සම්පූර්ණයෙන්ම අනිත්‍ය தත්ත්වයට යනකම්ම බැලීම බලන්ඩ ශීලවතෙකුට පුළුවන්. සුතවතෙකුට පුළුවන්. බණ හරියට අහලා තේරුම් ගත්ත කෙනෙකුට බලතෑක. එතකොට යාට තේරෙනවා අපි මෙතෙක් කල නිත්‍ය වශයෙන් බැලුවොත් කබරගෑ වුණත් තලගෑ විදියට පේනවා කණ්ඩෝනවට. ඔව් කබරගෑ තලගෑ වෙන්නේ නැහැ. කබරගෑ කලගෑම තමයි. කණ්ඩෝනෙච්චාම හරව ගන්න ගතිය නෑ. මොකද අපි බලන්නේ මේ සංඥාව අනිත්‍ය වශයෙන් ඒක බලනකොට යම් විදිහකට මේ බලන අරමුණේ සංඥාව රූප සංඥාව දුරලා දුරලා දුරලා ලීන වෙලා ලීන වෙලා ලීන වෙලා නොපැනේ නොතැන්න බවට යනකොට මේ මමයා කියන ඇතුළත බලන හිතේ සංඥාවත් අතෙන්ඩම බයි. දිච්ච ඇති වෙන්නේ මාන්නයක් ඇති වෙන්නේ තෘෂ්ණාවක් ඇති වෙන්නේ හැබැයි ඒක යෝගාවචරයට තේරෙන ගොඩක් කල්යන. මේ අරමුණ දිහා බලානින්නකොට අරමුණ දිහා බලන හිතත් සංඥාව අයින් වෙනවා. අරමුණ විතරක් නෙවෙයි වෙනස් වෙන්නේ. අරමුණ වෙනස් වෙනවා කියලා බලන හිතෙත් මේ වෙනස ඇති වෙනවා. ඊට පස්සේ අර ඉගෙනගත්ත ක්‍රමයටම ඒක ලක්ෂ කෝටි වාරයක් භාවිත බහුලීගත කරනකොට යෝගාවචරයට තේරෙනවා ගොරෝසු සංඥාව බලලා සියුම් සංඥාවට යන්න යන්න මේ දෙක අතර මාර්ගය හොඳට හුරු කරන්න හුරු කරන්න යෝගාවචරයා කටුකොහලක් අස්සේ රැයක වනුගගා ධනගගා සර්පේ වාසේ කූඩැල්ලස්සෝ රිංගපු මිනිස්සයා කෙලින් හිටගෙන යන්න පුළුවන් තරම් කලෙලියකට ආවා වගේ අර හිත ඇතුළේ තිබුණ කොහොල් ගති කටුක ගති දරත ගති පරිලාහ ගති නැතුව වාහනේ නැති පාරක වාහනයක් අරගෙන යනවා වගේ ලොකු සාන්තිකර තත්යකට එනවා. නමුත් මෙතන භාවනා කරන හැම කෙනෙකුටම ඕක ඇවිල්ලා තියෙනවා. ඒ කට්ටිය හිතන්නේ අසරණ වෙලා කියලා. අනාථ වෙලායි කියලා. සතිය කැඩලයි කියලා. ඉතින් ඒකට අපි নানা ආකාර වෙදකම් කරනවා මිසක් ඒ සිදුවෙන දේ මේ අනිච්ච සංඥාවෙන් බලලා භාවනා කරනවා නම් භාවනා කරන භාවනාවට මේක ලොකු අනුග්‍රහයක් වඩපත් වෙනවා. ඒකට සුතේ සහ සීලය අවශ්‍යයි. මන අහලා තියෙනවා. එimhe ඇහුවේ නැත්නම් අර භාවනා ලැබෙන ප්‍රතිඵලයේ පවා අපිට පේන්නේ දන්න තැන සිට නොදන්න තැනකට ගියා, අසරණ වුණා, අනාථ වුණා, ගියාමග ලකුණක් නැති වුණා, සතිය කැඩුනා කියලා নানা ආකාර චෝදනා කරනවා. හැබැයි එක චෝදනාවකටවත් යෝගාවචර වැඩිකාරය නෙවෙයි ගුරුවරයා තමයි ශීර්ෂියක් වැඩිකාරය. ගුරුවරට සිද්ධ වෙනවා යාට ඒ කොච්චර බහ තෝරන්න බැරි ළමයෙක් වුණත් වැඩියට කතා කරනකොට අම්ල දාත්තලා බහ තෝරලා දෙනවා වගේ කොහොම තමයි. ඔකට මෙන්න මේ විදියට බලන්න මේ සංඥාව අනිත්‍ය විදියට කියලා බලන්න. සංඥාව දුකක් විදිහට හිතලා බලන්න. අන්න එක බලව දවසේ වාට තේරෙයි කිව්වොත් එයා භාවනාවේ දක්ෂයි. නමුත් දෘෂ්ටිය හැදිලා නැහැ. මේක කවදාකවත් කරන්න බෑ බුද්ධෝත්පාද කාලෙක. බුද්ධෝත්පාද කාලෙක විතර අපිට මේක කරන්න පුළුවන්. එතකොට ගුරුවරයා කියන දෙයට හොඳට කන් යොමලා අහගෙන හිටියොත් ඒ මනුස්සයාම තමයි භාවනා කරන්නේ. නමුත් යන්නේ අනිච්ච සංඥාවේ. යන්නේ යන්නේ දුක්ඛ සංඥාවෙන්. ඒකට දුකට චෝදනා කරන්න යා දන්නවා දුක අවබෝධ වෙනවයි කියන එක දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමේ ඉදිරියට යෑමක් ප්‍රතිපදාවක් දුක ගෙවීමක් කියලා. එතකොට අපි දරුවන්ට මොනව උගන්වයිද? මේ විදිහට මේ මහ මොළ ටික හදාගත්තොත් මේ නාකිච්චෝ ටිකයි නාකියෝ ටිකයි මේක හදාගත්තොත් පොඩි එකේ කුකුලේ තියාන මොනවා කියලා දෙයි. දැන් වෙලා තියෙන්නේ උන්නත් අර අපි ළඟ ඔළුව උඩ තියෙන අන්තට්ටුව ගලවලා තීරම මැරෙන්නයි හදා. මේකෙන් යනපන් දකින්න කාට බය වෙන්න එපා. ඉතින් මීහරක් ටිකක් හැදේ. නිකමට හිතන්නේ සර්වචනන්සේ මොකද්ද කෙරුවේ කියලා රාහුල පුංචි ආමතුරාට. අවුරුදු 7 දී ඇවිල්ලා අතේ එල්ලුණා මට දෙන්න දෑවැද්ද කියලා දායාදේ කියලා. මොනවද යශෝදරාව බලාපොරොත්තුනේ? මොනවද බුදුහාමුදුරු දුන්නේ? මොනවද ගිහිල්ලා කිව්වේ සාරිපුත් හාමුදුරුවෝ මෙන්න මේක පැවිදි කරපන්. පැවිදි කළ මේකට අනිච්චන් දුක්ඛං අනත්තම් පුරුදු කරපන්. ඊට පස්සේ හෙට රජ වෙනවා හෙට මාලිගාවට යනවා හෙට ජනපද කල්යාණී බඳිනවා කියපු නන්ද කුමාරයාට සුද්ධෝදන රජු මොනවද බලාපොරොත්තුනේ ਸਰවචනාංශේ මොන වගේ සෙල්ලමක්ද කෙරුවේ? පාත්‍රය අතට දීලා මේ හෙට ජනපද කල්යාණට කියලා අහලා අහලා හිටපු එකා හෙට යුව රජ තනකරු හම්බ වෙනවයි කියලා අංග ලාවට ගන් ආපු වස්සෙක් වගේ හිටපු එකක් මේ ලස්සන මාලිගාවට හෙට ගෙවදිනවා කියලා හිටපු එකනාට පාත්‍රය අතර දීලා ගිහිල්ලා අඬ ගහන ගිහිල්ලා අරණ්‍ය ඇතුළට ගියාට පස්සේ අහුවාම නන්ද පැවිදි වෙමුද කියලා හිතන්න නන්ද හමුරට මොකද වෙන්නේ කියලා දින දෑවැද්ද මොනවා එකක්ද දුන්නේ කියලා ඉතින් ඊට පස්සේ නන්දහමතුරුන්ටදී ෆ්‍රස්ට්‍රේටඩ් ටෙන්ෂන් ලෝකේ තියෙන ඔක්කොම ලෙඩ ටික ඉන්න එපා. ඇයි හද්දේ අර අම්මන්ඩි කිව්වනේ ගියත් හිමිනි වහයෙන්ද කියලා. ඉතින් ඕකනේ කමට අහන්න තියෙන්නේ. ඒක තමයි භාවනා කරන්නේ. ඉතින් ඒක කණ්ඩෑරිය ඇට ඇට පෑදෙනකම් සර්වචන්සේ කණ්ඩෑරිය. කන්න එන යන්න මයිත් එක්ක යන්න කියලා දිවි ලෝක යන ගන්න ගිහිල්ලා 500ක් දිව්‍යාංගනාව පෙන්නවා මොකද කියන්නේ? අනේ ස්වාමීන් වහන්සේ මේකත් එක්ක බලනකොට අරක මගදී දැකපු අර පුලුටු ඇඳිලි වගේ කියලා කියනවා. අයි හරි මම ෂුවර් මම හොඳටම පොරොන්දු වෙනවා භාවනා කරොත් 500ක් දෙනවා. ඉතින් කොහොමද භාවනා වෙනස් වෙන්නේ? ජනපද කල්යාණ පිළිබඳ තිබුණු සංඥාව කොච්චර ඉක්මනට අනිත්‍ය තත්ත්වයටපත් වුණාද? පුලුටු ඇඳිලිකට සම කරලා. දැන් ඉන්න කට්ටිය කියන්නේ නවදලි හේනක පෑවි වඳිරිරුව ලෙස වුවමන් නුවණින් සලකා මාපෙම් කළ ජනපද කල්යාණිට මට හිමියනි මට කළ නොහැක නිගා. ඉතින් අපි කියනවාට කොච්චර බුදුහාමරෝ සුරංගනාවිය පෙන්නුවත් මට අර පංචස්කන්ධය ඕනි. ඔයගොල්ලන්ටයි ඔය කියන්නේ මටද? වලට අවශ්‍ය කරලා තියෙන්නේ අර කාබු පරිප්පුවම කාලා රැට බුදියන්න තියෙනවනම් ඔක්කොම හරි. කොච්චර දැක්කත් මේක වෙනස් වෙයි කියලා දවල්ට අටසිල් රකින්න රැයට කාලා බුදියන. මොකනේ ගිහි ප්‍රතිපදාව කියන්නේ? ඉතින් රැයට මඩේ දාන දවල්ට හොදනවා. ඒකත් එක පැත්තෙන් බලනකොට සංඥාවේ නිරෝ වින අනිත්‍යතාවය තමයිනේ. දවල්ට කක්ක ගා ගන්නවා රැයට දවල් කක්ක ගා ගන්න දවල්ට හොදනවා. නරක නෑ. නරක නෑ. හැබැයි මේක yaadෙන්නේ නෑ. නිසා ඒ සංඥාව මාරුණාට පස්සේ ඒක දැක්කට පස්සේ ධර්ම මෙච්චර අනුග්‍රහ කරාට පස්සේ මේක හොඳට තේරෙන්න ගත්තට පස්සේ අපිට බැන්නම් ඒ අනුව ජීවන රටාව සකස් කරගන්න අපිට බැන්නම් ඒ අනුව වචන සකස් කරගන්න අපිට බැන්නම් ඒ අනුව අපේ කර්මා කම්මන්තේ කර්මාන්තේ සකස් කරගන්න ධර්මයේ ඒ ටික කරන්න බෑ යම් වෙලාවක මේ සංඥා විදින අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ ලාවට හරි වැටුණා නම් ඊට ගැළපෙන්න සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවය සකස් කර ගන්න ඕනේ. ඒක තම තමන්ගේ නැනපමණින් කර ගන්න ඕනේ. ඒක නිසා මේ දෙකම සමතුලිත වෙච්ච දවසේ තමයි ජනපද කල්යාණිය වෙනුවට දිව්‍යාංගනාවක්වත් හිතනවා. ඒක දෙනවට නෙවෙයි. ඊට පස්සේ ඒක වෙනුවට තව එකක් දැම්මට පස්සේ දැන් ජනපද කල්යාණි ජන මාත්‍රකාවෙන් පිට ඊටසේ සුරංග දිග්‍යංගනාවත් පිට නන්දහමඳුරු රාත් ඊට පස්සේ නන්දහමඳුරු ගෑනු පින්නන්න බැරිලු දැන් දැන් රහත් වෙලා නදී උපාසකම්මල ඇවිල්ලා දවස බුදුජානනාංශ ළඟට ඇවිල්ලා කිව්වලු මේ ස්වාමීන් වහන්සේ අද අපිට උපදෙස් දෙන්න වාරය ඇවිල්ලා තිනවා කවුරුත් නැහැ කියලා. එතකොට ඇයි කියලා. අද නන්දහමඳුරුන්ගේ දවස නන්දහමඳුරු කියනවලු භික්ෂුණීට උපදෙස් දෙන්න මං එන්නේ නැහැ. දැන් මේ ඇලර්ජික් ඇවිල්ලා. බුදුන් නන්දර කතා කරගෙන නන්ද මේ මොකද මේ? ඒකට මොකද ගිහලා උපදෙස් දීලා? ගියාට පස්සේ දෙනවා නන්දකෝ වාද සූත්‍රය. ඒ භික්ෂුණීන් වහන්සේලාට පුදුමාකාර විදියට කාරණා වැටෙනවා. ඊටසේ පෙන්ලා දෙනවා නන්දහමර පෙන්ලා දෙනවා මේ පහන් වැඩිච්ච තෙල් ටිකක් දැල්ලත් පහන් දැල්ලත් නිසා හෙවණල්ලක් ඇති වෙනවා. පහනත් අනිත්‍ය නම් දලුත් අනිත්‍ය නම් තිරෙත් අනිත්‍ය නම් මේ ඇති වෙන හේවණල්ල නිට්ටය වෙන්න ඉඩ තියනවාද කියලා. මේගොල්ලන් හොඳට තේරිලා ඇවිල්ලා බුදුජානන් ශ්‍රී සූති කර. ඊයේ සංස නන්දහමතුරු ආවා අපිට උපදේශයක් දුන්නා පුදුම විදියට අපිට කාරණා වැටුණා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ආයෙත් නන්දහමතුරු කරනට අදත් ගිහිල්ලා ඒ බණම කියලා ඉන්නේ කියලා. දැන් අද කිව්වනම් මම මේක රෙකෝඩ් එක අරන් ගිහලා දැම්මනේ. නන්දහමතුරු කියලා ඒකම කියනවා 500ක් මෙහිණින් ආන්සලා භික්ෂුන් වහන්සේලා රහත් වෙනවා. මොකද අර තමන්ගේ සංඥා වෙනස් වීම ජනපත කල්යාණය පිළිබඳ තිබුණේ දැඩි බැඳීම. සාධාරණයි නේද? පංච කල්යාණයේ සහිත ඒ අම්මන්ඩි කෙනෙක් දැන් හම්බුණා නම් ඒක කොහොම හිටියේ? දැන් මේ කරන දෙල්ලන් වල හැටියට. ඒක කඩාගත්තට පස්සේ තේරෙනවා මේක මනසේ තියෙන නිකන් හුදු සංඥාවක් විතරනේ. බුදු කෙනෙක් ඒ උපක්‍රම කෙරුවා මිසක් ආදාපි එහෙම කෙරුවා නම් එහෙම මානවයිජ් වාස්කම් පිළිබඳ නඩු දාලා අපිටත් උසාවියන්ට වෙනවා. අයි මේ දීගෙත් කතා කඩා කප්පල් යෝරයි තනතුරක් නැහැ. ගෙටක විදින කවුරුකුත් නැහැ. ඉතින් ඒක නිසා මේක Tamanට අවශ්‍ය නම් මේ විප්ලවය කරගන්න පුළුවන්. ඒ නිසා හොඳට කල්පනා කරන මේ භාවනාවේදී ඇති වෙන මේ දැනුම අපි කොච්චරක් අපේ ජීවන රටාවට වචනයට ක්‍රියාවට දානවද දාන එක තමයි ස්ථාවර වෙන්නේ. භාවනා කර කර නිකන් පිටින් පේන්ට් කර කර හිටියට හරියන්නේ නැහැ. ඒක සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව වශයෙන් මේ සංඥාවේ තියෙන අනිත්‍යත්වය වැටහෙන කතා මිස මේ සංඥාව විස්තර කරන්න කරන කතා සහ ගහනවා. සංසාරයක් ගෙවන්න වෙයි. ඒ සංඥාව විස්තර කිරීම සඳහා කරන ප්‍රයත්න කර්මාන්ත සංසාරයක් ගෙවන්න වෙයි. මේ සංඥා විස්තර කිරීම සඳහා ගන්න ජීවන රටාව සංසාරයක් ගෙවන්න එනවා අබෞද්ධයන්ට වඩා අපිට සහගාන මොකද අපි මේක දන්නවනේ අපි දැකලා තියෙනවනේ නිසා උන්ට හිතට තට්ටු කරලා අහගන්න අපි මේ ධර්මය අනුව ජීවත් වෙනවද ඒකත් තව කවුරු හරි කරලා දෙනකම් බලා ඉන්නවා මෛත්‍රී බුදුහාමුදුරුවෝ ලේක් කරලා දෙයිද අපට ඒක නෙවෙයි දැන් හම්බෙච්චලා මේ දේ කරගන්න අද දවසේ ධර්ම දේශනාව ශක්තියක් ධෛර්යයක් බලයක් වෙන හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශීල දිනාට සනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා